පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සතියේ අපට ධර්ම සාකච්ඡාව කරන්නට අවකාශයක් ලැබුණේ තරමක් භෝගී තත්ත්වයක් උත්සන්න වුණු නිසා ඊට පෙර සතියේ අපි ප්‍රඥා පාරමිතා පිළිබඳ දේශනා මාලාව ආරම්භ කරන්නට යෙදුණා. එහිදී අපි විශේෂයෙන් ප්‍රඥාව කියන්නේ කුමක්ද කියලා මූලික පැහැදිලි කිරීමක් සිදු කළා. ප්‍රඥාවේ ලක්ෂණ පිළිබඳ ඕභාසන ලක්ෂණය සහ ඡේදන ලක්ෂණය. ඕභාසන ලක්ෂණයයි කියලා කියන්නේ ප්‍රභාමත් කරන ගතිය. ඒ කියන්නේ ආලෝකයෙන් අඳුර දුරු කරලා අවට සියල්ල මනවින් පෙනෙන්නට සලස්සන්නාසේ ප්‍රකට කරන්නාසේ යම් කෙනෙකුගේ චිත්තසංතානයේ ප්‍රඥාව මතුවෙනවා නම් ඒ සිතට අරමුණු වෙන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ සෑම අරමුණක්ම වඩා පැහැදිලිව දකින්නට යථා ස්වභාවයෙන් දකින්නට ඒ ප්‍රඥාව උපකාර කරනවා. ඒ විදිහට මනවින් ප්‍රකට කරන ගතිය ප්‍රභාමත් කරන ගතිය තමයි ඕභාසන ලක්ෂණය කියලා කිව්වේ ඡේදන ලක්ෂණය කියලා කිව්වේ ආලෝකයෙන් අඳුර ප්‍රහාණය වෙන්නාසේ දුරු වෙන්නාසේ ඡේදන කියලා කියන්නේ කපා හෙලනවා එහෙම නැත්නම් ඛණ්ඩණය කරනවා එතකොට අඳුර කපා හරින්නට ආලෝකය උපකාර වෙන්නාසේ අවිද්‍යාව සහ අවශේෂ ක්ලේශ ධර්මයන් කපා හරින්නට ඛණ්ඩණය කරන්නට ප්‍රඥාව ක්‍රියාත්මක වෙන නිසා ප්‍රඥාව ඡේදන ලක්ෂණයෙන් යුක්තයි කියලා හඳුන්වනවා. එතකොට මේ මූලික කාරණා දෙක පිළිබඳව අපි කතා බහ කරලා ඉන් අනතුරුව සාකච්ඡා කරන්නට යෙදුනේ ප්‍රඥා පාරමිතාවෙහි දක්වන මූලික දේශනා පාඩය චර්යා පිටක අට කතාවෙහි දැක්වෙන ඒ තමයි කරුණෝපාය කෝසල පරිග්‍රහිතෝ ධම්මානං සාමාන්‍ය විශේෂ ලක්ෂණාවබෝධෝ පඤ්ඤාපාරමිතා. එතකොට ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ සහ විශේෂ ලක්ෂණ අවබෝධ කිරීම තමයි ප්‍රඥා පාරමිතාව හැටියට එහි දක්වන්නේ. එතකොට පසුගිය දේශනාවේදී අපි පැහැදිලි කළා සාමාන්‍ය ලක්ෂණ කියන්නේ මොනවද විශේෂ ලක්ෂණ කියන්නේ මොනවද කියලා සාමාන්‍ය ලක්ෂණ කියලා කිව්වේ සෑම සංස්කාර ධර්මයකටම පොදු වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ප්‍රධාන ලක්ෂණ තුන. ඊළඟට විශේෂ ලක්ෂණ කියලා කිව්වේ ඒ ඒ සංස්කාරයන්ට ආවේනික වූ ලක්ෂණ. එතකොට ඒ දේශනාවේදී අපි සාමාන්‍ය ලක්ෂණ එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පිළිබඳව තරමක් අපි දීර්ඝව සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් ඒවා ඇත්තටම එක දේශනාවකින් පැහැදිලි කරන්න නෙමෙයි දේශනා ගණනාවකින් සාකච්ඡා කරන්නට අවශ්‍ය කාරණා. නමුත් අපි එක් දේශනාවකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම සාකච්ඡා කළේ. මේට ඉහතදී අපි අනුරුද්ධ සූත්‍රය සම්බන්ධව කතා බහ කරනකොට දීර්ඝ වශයෙන් ප්‍රඥාව පිළිබඳව සති 13ක් මුළුල්ලේම සාකච්ඡා කළා. එහි දීර්ඝ විස්තරයක් ඇතුළත් වෙනවා අවශ්‍ය කෙනෙකුට YouTube එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම ත්‍රිලක්ෂණය පිළිබඳව අප විසින්ම සිද්ධ කරන ලද විවිධ දේශනා අන්තර්ජාලයේ හිත ඇතුළත් වෙනවා. ඉතින් ඒ නිසා අපි කාල වේලාව ඒකට දීර්ඝ වශයෙන් ගන්නේ නැතුව එකම දේශනාවක් තුළින් අපි ත්‍රිලක්ෂණ ධර්මය පැහැදිලි කරගත්ත යම් ප්‍රමාණයකට. ඊළඟට අපි එහිදී සිහිපත් කළා අනන්‍ය ලක්ෂණ පිළිබඳව අනන්‍ය ලක්ෂණ පිළිබඳවත් අපි කෙටියෙන් එතනදි මතක් කළා. අනන්‍ය ලක්ෂණ කියලා කිව්වේ ඒ ඒ සංස්කාර ධර්මයන්ට ආවේනික ගති ලක්ෂණ. එතකොට ඒ ආවේනික ගති ලක්ෂණ හඳුනාගත්තොත් තමයි අපිට විශේෂයෙන්ම යම්කිසි සංස්කාර ධර්මයක් අන්‍ය ධර්මයක් සමග පටලැවෙන්නේ නැතිව නිවැරදිව මේ මෙයයි කියලා හරියටම වෙන් කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහෙම වෙන් කරගන්න බැරි වුණොත් ඇති වෙන ගැටලුව තමයි හුඟක් වෙලාවට කුසලය අකුසලයේ හැටියට පටලවා ගන්නවා අකුසලයේ කුසලයේ හැටියට පටලවා ගන්නවා ඉතින් ඒ ගැටලුවෙන් නිදහස් වෙන්නට අපට හේතුඵල ප්‍රඥාව කොච්චර දුරට උපකාර වෙනවද කියන බවත් අපි මේ දේශනාවේදී කතා කළා විශේෂයෙන් සම්මා දිට්ඨි සූත්‍රයේදී සරියුත් මහ රහතන් වහන්සේ දක්වන්නේ කුසලංච කුසල මූලංච අකුසලංච අකුසල මූලංච. එතකොට කුසලය හඳුනා ගන්නවා නම් නිකම්ම මේක කුසලයයි කියලා දැනගත්තට ප්‍රමාණවත් වෙන්නේ ඒක කවර මූලයකින්ද උත්පාදනය වුනේ කියලා දැනගත්තොත් එහි හේතුඵල සම්බන්ධය හරියට හඳුනාගත්තොත් තමයි අපිට මේ කුසලයයි කියලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ඊළඟට අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකෙන් ඇති කරන ඵලය තමන්ට අනර්ථයක් කරනවද ලෝකෙට අනර්ථයක් කරනවද එහෙම නැත්නම් දෙපසටම අනර්ථයක් කරනවද එහෙමත් නැත්නම් දෙපසටම අනර්ථයක් නොකට යහපතක් කෙරෙනවද මේවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න. එතකොට හේතුව විමසා බලන්න ඕන කවර මූලයකින්ද මේක ජනිත වුනේ? තමන්ගේ సంతානය තුල සහ ලෝකයට එයින් ඇති කරන ඵලය විමසා බලන්න ඕනේ. මේ දෙපැත්තම විමසලා බලනකොට තමයි අපිට පැහැදිලිව මේ කුසලයයි මේ අකුසලයයි කියලා වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට එහෙම පොදුවේ කුසල කුසල වෙන් කරගත්තාම පමණක් නෙමෙයි එක් එක් කුසලයෙන් කුසලයට එක් එක් අකුසලයෙන් අකුසලයට දැන් ඒ කුසල් සිත් අකුසල් සිත් වෙනස් වෙන්නේ ඒවැයි යෙදෙන චෛතසික ධර්ම අනුවනේ. ඒතර චෛතසික ධර්ම කුසල චෛතසික එක් එක් චෛතසික ධර්ම වල එක් එක් ගති ලක්ෂණ. දැන් සද්ධාව කියන්නේ කුසල චෛතසික. ප්‍රඥාව කියන්නේ කුසල චෛතසිකයක්. ඒ වගේම සතිය කියන්නේ කුසල චෛතසිකයක්. එතකොට දැන් මේවා කුසල චෛතසික වුණාට ඒවා එක් එක් ඒවාහි ගති ලක්ෂණ වෙනස්. දැන් අපි විශේෂයෙන් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කතා කරනකොට මේවා එක් එක් ලක්ෂණ පිළිබඳව අපි කතා බහ කළා. දැන් සතිය ගැන කතා කරනකොට එය බෝධිපාක්ෂික ධර්ම කතාවේදී අටපොලක යෙදෙනවා. අවස්ථා 8ක ඇයි එහෙම යෙදෙන්නේ සතියේ මූලික ලක්ෂණය සිහි කර දෙන ගතිය. එතකොට සතර සතිපට්ඨානයේදී එය වර්තමාන ධර්ම සිහි කර දෙන ගුණයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය ධර්මවලදී අතීත අරමුණු සිහි කර දෙන ගතියෙන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ධම්මානුපස්සනාව වැනි තැනකදී ධර්මතා පැහැදිලි සිහි කර දෙන ගතියෙන් ක්‍රියාත්මක වෙනවා. බොජ්ජංග ධර්මවලදී සහ බල ධර්මවලදී නිවන සිහි කර දෙන ගතියෙන් ක්‍රියාත්මක. එතකොට දැන් සිහිය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න ඕන එහි ප්‍රධාන ගති ලක්ෂණේ ඒ ඒ තැන එහි අවශේෂ ලක්ෂණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා හඳුනගන්න අන්න ඒ වගේ දැන් වීර්ය අවස්ථා 9කේ දනෝ බෝධිපාක්ෂික ධර්මවලදී ඒ කුමක් නිසාද උපන් අකුසල් ප්‍රහාණය කරන ස්වභාවයෙන් ඒ වගේම නූපන් අකුසල් නූපදවන ස්වභාවයෙන් උපන් කුසල් වැඩි දියුණු කරන ස්වභාවයෙන් නූපන් කුසල් උපදවන ස්වභාවය. ඒතර මේ එකම වීර්‍ය එක් එක් ස්වභාවය. ඊළඟට ආරම්භක ධාතුවේදී යමක් පටන් ගන්නට ඒ වීර්‍ය උපකාර වෙනවා. ඊළඟට නික්කම ධාතුවේදී ඒ පවත්වාගෙන යන්නට උපකාර වෙනවා. පරක්කම ධාතුවේදී අභියෝග මැඩ පවත්වමින් සාධක බාධක හඳුනාගෙන උපාය කෞශල්‍යයෙන් යුක්තව පරමාර්ථ සාධනයේ තෙක් අඛණ්ඩව නොපසුබටව ක්‍රියාත්මක වීමේ ශක්තිය. ඒතකොට වීර එකක් වුණාට ඒ වීර ක්‍රියාත්මක වෙන ස්වરૂපය මත එක් එක් ස්වභාවයෙන් එය ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්න ඒ විදිහට එකම ධර්මය වුණත් එහි ප්‍රධාන ලක්ෂණ තියෙනවා ඊළඟට අවස්ථාවෝචිතව ඒවා ක්‍රියාත්මක වෙන විවිධ ගති ලක්ෂණ තියෙනවා. අන්න එහෙම අපි පරිස්සමින් තේරුම් ගත්තොත් තමයි අපිට ඒ ධර්ම වැඩි දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට මේ කුසල ධර්ම දියුණු කරනවා නම් දියුණු කරන්නට අපි දැනගෙන තියෙන්න ඕන මේ ධර්මයේ මෙන්න මේ ලක්ෂණය තියෙනවා. ඒක සුත්තමය වශයෙන් විතරක් නෙමෙයි, චින්තාමය වශයෙන් විතරක් නෙමෙයි, භාවනාමය වශයෙන් සති සම්පජඤ්ඤයේ යුක්තව අපි ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. එතකොට මුලින් අපි ඉගෙන ගන්නට ඕනේ ඊට පස්සේ හිතලා කල්පනා කරලා සාකච්ඡා කරන්න ඕන ඊට පස්සේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒ ගුණය මනසේ ඇති වෙනකොට අපට දැනෙන ලක්ෂණ අර අපි ඉගෙනගත්තු ලක්ෂණ අපි කොහොමද මනසේ ක්‍රියාත්මක වෙනකොට හඳුනගන්නේ. ඉතින් එහෙම අපි දීර්ඝ කාලයක් ඒවා ප්‍රගුණ කරනකොට තමයි අපට අනන්‍ය වශයෙන්ම මේ ඇති වෙලා තියෙන්නේ සතිචෛතසිකයයි. මේ සතිචෛතසිකයේ ක්‍රියාකාරීත්වයයි. එතකොට ඒ සතිය මේ මේ ආකාරයෙන් මේ අවස්ථාවල ක්‍රියාත්මක වෙන ස්වરૂපයයි මේ. අන්න එහෙම හඳුනා ගන්න පුළුවන් වෙයි. ඊළඟට මේ වීරයයි. එතකොට මේ මේ කුසල වීරයයි මේ අකුසල වීරයයි. ඊළඟට මේ කුසල වීරය උපන් කුසලයේ වර්ධනය කරන ස්වභාවයෙන් ඇති වෙන ස්වરૂපයයි මේ. ඊළඟට නූපන් කුසලයේ උපදවන ස්වરૂපයෙන් ඇති වෙන අවස්ථාවයි මේ. ඒතර මේවා අපට හඳුනා ගන්න පුළුවන් වුණොත් තමයි ඒ தත්ත්වයන් අපට දියුණු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වීරය වඩනවා, අපි සිහිය වඩනවා කියලා කිව්වට මොකක් හරි අරමුණක් එක්ක අපි යෙදෙන්න උත්සාහ කරනවා. කවර හෝ අපි ඉගෙනගත්තු කමටහනක් ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කළාට ඒක වැඩෙන්නේ නැත්තේයි අර ඒකට අදාළ සාධක වෙන් වෙන්ව ඒ ගති ලක්ෂණ අපි හඳුනාගෙන නැහැ. අනන්‍යතාවය හඳුනාගෙන නැහැ. අනන්‍යතාවය හඳුනාගෙන නැත්තම් ඒ ධර්මය අපේ චිත්තසංතානෙ අවදි කරගන්න අපට ශක්තිය නැහැ. මේ විදිහේ අරුබුද මතුවෙනවා. ඉතින් ප්‍රඥාව කියන්නේ මේකයි ප්‍රඥාවේ ගති ලක්ෂණ මේවයි. එතකොට ඒ ගති ලක්ෂණ වලින් යුක්ත ප්‍රඥාව අපේ සිතේ ඇති වුනහම මෙන්න මෙහෙමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒක වැඩි දියුණු කරන්න මෙහෙමයි. ඒකේ මූල සාධක මෙහෙමයි. ඒකේ ඵලය මේ විදිහයි. Tamange චිත්තසංතානය සහ ලෝකයට ඒකේ ඵලය විකාශනය වෙන්නේ මෙහෙම. අන්න ඒ විදිහට දීර්ඝ කාලයක් මේ ධර්ම එක් එක් ධර්මයන් එකින් එක අධ්‍යයනය කරන. ඉතින් මේ ලක්ෂණ ඥානය කියලා කියන එක අපි අර ප්‍රඥාව ගැන අපි කිව්වේ කලින් සති 13ක් කතා කළා කියලා. ඒකෙදී අපි විශේෂයෙන් සිහිපත් කළා බුදුරජාණන් වහන්සේගේ පංචවිධ ඤෙය්‍ය මණ්ඩලයේ එක් ඤෙය්‍ය ලක්ෂණයක් තමයි මේ ලක්ෂණ කියලා කියන්නේ. ඒ කියන්නේ සංස්කාර වශයෙන් සංස්කාර කියලා කියන්නේ ඒ ධර්මයේ නාම රූප ධර්මයේ උපදින්නේ කොහොමද? උපදින්නට හේතු ප්‍රත්‍ය වෙන්නේ මොනවද කියලා දකින ස්වභාවය. ඊළඟට විකාර කියලා කිව්වේ එය විකෘති කරන විපරීත කරන ස්වභාවය. විපරීත කරන්නේ කොහොමද කියන ස්වභාවය. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ලක්ෂණ. ලක්ෂණ කියලා කිව්වහම මේ කියන අවස්ථා දෙක සාමාන්‍ය ලක්ෂණ සහ විශේෂ ලක්ෂණ. සාමාන්‍ය ලක්ෂණ කිව්වහම ත්‍රිලක්ෂණය දකිනවා බුදුරජාණන් වහන්සේ සෑම නාම රූප ධර්මයකම ඒ වගේම අනන්‍ය ලක්ෂණ. එතකොට තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට පවා මේ ලක්ෂණ ඥාණය විශේෂ අවස්ථාවක් සලස්සලා දෙනවා. ඒ ਸਰවඥ වෙන්නට උන්වහන්සේට ඒ සමස්ත ධර්මයන් පස් ආකාරයකින් දකින්නට පුළුවන්. සංස්කාර වශයෙන්, විකාර වශයෙන්, ලක්ෂණ වශයෙන් ඊළඟට නිර්වාණ වශයෙන් නිර්වාණ කියලා කියන්නේ සියලු අදාළ හේතු ප්‍රත්‍යයන් කොහොමද නැවත නොහට ගන්න ආකාරයෙන් නිෂේධ කරලා ඒ ධර්මය අවහෝසි කරන්නේ. ඊළඟට ප්‍රඥප්ති ඒ සම්බන්ධව පවතින ලෝක ව්‍යවහාරය ලෝක සම්මුතිය ලෝක ප්‍රඥප්තිය කුමක්ද කියන බව තථාගතයන් වහන්සේ දකිනවා. එතකොට මේ විදිහට සියලුම ධර්මයන් විනිවිද දකින්නට පුළුවන් නිසා තමයි තථාගතයන් වහන්සේ සර්වඥයි කියලා කියන්නේ. ඉතින් මේ තථාගතයන් වහන්සේගේ ස්වરૂපයෙන් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට මේ ලක්ෂණ ඥානය හෝ ඒවා වටහන්නට පහසු නැහැ. නමුත් ත්‍රිලක්ෂණය කියන තැනදී බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේත් ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේත් ඒ හැමදෙනාම ත්‍රිලක්ෂණය අවබෝධ කරනකොට එහි උස් පහත් බවක් නැහැ. මොකද අනිත්‍ය ලක්ෂණය අනිත්‍යම තමයි. ඒකේ ආයේ වෙන වෙන ප්‍රභේදයන් හැටියට අපට හඳුනා ගන්නට අවස්ථාවක් නැහැ. දුක්ඛ ලක්ෂණය කිව්වම මේ දුක්ඛ ලක්ෂණයම තමයි. ඒ රහතන් වහන්සේ අවබෝධ කරන්නේත් ඒ දුක්ඛ ලක්ෂණය, පසේ බුදුරජාණන් වහන්සේත් ඒ දුක්ඛ ලක්ෂණය, සම්මා සම්බුදුරජාණන් වහන්සේත් ඒ දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණයත් එහෙමයි. එනිසා මේ පොදු ලක්ෂණ එහෙම නැත්නම් සාධාරණ ලක්ෂණවලදී එහෙම වෙනසක් නැහැ විශේෂත්වයක් නැහැ. හැබැයි මේ අනන්‍ය ලක්ෂණ ඥානය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්‍ය ලක්ෂණ පිළිබඳ ඥානය ਸਰවඥතා ඥාණයෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සෑම නාම රූප ධර්මයකම අනන්‍ය ලක්ෂණ උන්වහන්සේ නිර්වශේෂ වශයෙන් අවබෝධ කරගන්නවා. ඒතර පස්සේ බුදුරජාණන් වහන්සේ අනන්‍ය ලක්ෂණ අවබෝධ කරලා තියෙන්නේ උන්වහන්සේට ක්ලේශ ප්‍රහාණය සඳහා ස්වඥාණය අවබෝධ කර ගැනීමට යෝග්‍ය ප්‍රමාණය. රහතන් වහන්සේලා අනන්‍ය ලක්ෂණ හඳුනාගන්නේ උන්වහන්සේලාගේ ක්ෂේත්‍රය මත උන්වහන්සේලාට කෙලස් ප්‍රහාණය කිරීම සඳහා වගේම එක් එක් රහතන් වහන්සේලාගේ ක්ෂේත්‍ර තියෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් සරියුත් හාමුදුරුව ප්‍රඥාවෙන් අග්‍රයි. කායගත සතියෙන් අග්‍රයි. ඊළඟට මුගලන් හාමුදුරුව 이르දියෙන් අග්‍රයි. අභිධර්ම කතා කරන්න උන් අතර අග්‍රයි. ඊළඟට ආනන්ද හාමුදුරුව සතියෙන් අග්‍රයි. ඊළඟට ධාරණයෙන් අග්‍රයි. ඊළඟට බහුශ්‍රත භාවයෙන් අග්‍රයි. එතකොට අනුරුද්ධ හාමුදුරුව දිබ්බ චක්කු ඥාණයෙන් අග්‍රයි. මේ විදිහට එතකොට උන්වහන්සේලාගේ විශේෂඥ භාවය යම් ක්ෂේත්‍රයකද තියෙන්නේ ඒ ක්ෂේත්‍රයට අදාළ සෑම කාරණයක් පිළිබඳවම අන්‍ය ශ්‍රාවකීන්ට වඩා උන්වහන්සේලා අනන්‍ය ලක්ෂණ හඳුනාගෙන තියෙනවා හේතුඵල සම්බන්ධතාවය හඳුනාගෙන තියෙනවා ඒවා එක් එක් ආකාරයෙන් ප්‍රත්‍ය වෙන ආකාරයෙන් හඳුනාගෙන තියෙනවා එනිසා තමයි උන්වහන්සේලාට බැනවෙන්නව හසුරුව ගන්නට පුළුවන් වෙන්නේ හැබැයි ඒ කොතෙක් උන්වහන්සේලා ඒ ඥානය සම්බන්ධ විශාරද වුණත් සර්වඥතා ඥාණයෙන් තථාගතයන් වහන්සේ අවබෝධ කරන සීමාවට උන්වහන්සේලාට සමීප වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ශ්‍රාවක ඥාණය යම් ඉම කරදෙන්නේ සර්වඥතා ඥාණය සියල්ල සිසාරා පවතින. එතකොට ඒ නිසා මේ හේතුඵල ඥාන ඊළඟට අනන්‍ය ලක්ෂණ පිළිබඳ ඥාන මෙන්න මේවයින් තමයි ප්‍රඥාවේ විවිධත්වයන් නිර්මාණය යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාව කොච්චර ප්‍රතුලද කොච්චර පැතිරී පවතිනවද ඒ වගේම අපි අර අනුරුද්ධ සූත්‍රයේදී ප්‍රඥාව ගැන කතා කරනකොට කතා කළා ප්‍රඥා ප්‍රභේද තික්ක ප්‍රඥා තීක්ෂණ ප්‍රඥා ඊළඟට භූරි ප්‍රඥා පැතුරුණු ප්‍රඥා ඊළඟට ජවන ප්‍රඥා අධික වේගයක් ඇති එතකොට සීඝ ප්‍රඥා අදාළ කාරණයට සීඝ්‍රයෙන් අවධානය යොමු ඊළඟට හාස ප්‍රඥා හාස ප්‍රඥා කියලා කිව්වේ සතුට සමග මොසු වෙච්ච ප්‍රඥාව. දැන් බුදුරජාණන් වහන්සේ සහ සමහර රහතන් වහන්සේලා වුණත් ඇතැම් අවස්ථාවක උදාන වාක්‍ය ප්‍රකාශ කරලා තිනවා. ඒ උදාන වාක්‍ය කියලා කියන්නේ තමන් වහන්සේට ධර්මතාවය ප්‍රකට වෙනකොට ලොකු සොම්නසක් සතුටක් ඇති වෙනවා. ඒ සතුටත් සමග තමයි අර ප්‍රඥාව අවදි වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රඥාවත් සමගම සතුට අවදි වෙනවා. සොම්නස. එතකොට මේ සොමනස්සයත් එක්කලා අර ප්‍රඥාවෙන් අවබෝධ වෙන කාරණේ උදාහරණයක් හැටියට උන්වහන්සේලාගේ මොහෙන් පිට වෙනවා. ඒක අහන්න කෙනෙක් ඉන්නවද? අනිත් අය වටහා ගන්නවද කියන කතාවක් එතන අදාළ වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු මොහොතේ උන්වහන්සේට උදාන වාක්‍යයක් ප්‍රකාශ වෙනවා. අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිද්දසං ඒ මොකද මේ අනන්ත සංසාරේ උන්වහන්සේ උත්සාහ කළ කාරණය සාක්ෂාත් වුණාට පස්සේ ඒ ඥානය සමග උන්වහන්සේට සොම්නස ප්‍රබෝධය සතුට උපදිනවා. එතකොට ඒ එබඳු ප්‍රඥාව තමයි හාස ප්‍රඥා කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ ප්‍රඥාව ඇති වෙන එක් එක් ස්වરૂප. අර අපි සතිය ගැන කතා කළා වගේ සතියේ ප්‍රධාන ලක්ෂණය වෙන්නේ සිහි කර දෙන ගතිය. හැබැයි වර්තමාන ධර්ම සිහි කරලා දෙනවා, අතීත ධර්ම සිහි කරලා දෙනවා, ධර්මතා සිහි කරලා දෙනවා, නිවන සිහි කරලා දෙනවා. මෙහෙම එක එක විදිහට. අන්න ඒ වගේ ප්‍රඥාවේ ප්‍රධාන ලක්ෂණ දෙක තමයි ඕභාෂණ ලක්ෂණය සහ ඡේදන ලක්ෂණය. හැබැයි ඕභාෂණ ලක්ෂණය තුලින් උන්වහන්සේලාට ඡේදන ලක්ෂණයෙන් සමානයි. ඡේදන ලක්ෂණයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙලස් ප්‍රහාණය කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේ කෙලස් ප්‍රහාණය කරන රහතන් වහන්සේලා කෙලස් ප්‍රහාණය කරන්නේ ප්‍රහාණය ප්‍රහාණයම තමයි. ආ ඒකේ විශේෂතා නැහැ. හැබැයි උන්වහන්සේලාගේ මේ ඕභාෂණ ලක්ෂණ ප්‍රබහමත් කරන ස්වરૂපය ගති ලක්ෂණ ප්‍රකට කරගන්නා ස්වභාවය ඒව තුල තමයි ප්‍රඥාවේ විවිධත්වයන් නිර්මාණය වෙන්නේ. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාව අන්‍ය ශ්‍රාවකින්ටත් වඩා විශේෂ වෙන්නේ ත්‍රිලක්ෂණ ඥාණයෙන් නෙමෙයි. ඡේදන ලක්ෂණයෙන් නෙමෙයි. ඕභාසන ලක්ෂණයෙන් උන්වහන්සේ දකින පරාසයත් එක්කලා. ඒ ඒ පරාසය තුලත් පවතින විවිධත්වයන් මත උන්වහන්සේගේ ඒ ප්‍රඥාව මහා ප්‍රඥාවක් වෙන්නේ. එතකොට පසේ බුදුරෙකුගේ ප්‍රඥාව ඊට වඩා පුළුල් ප්‍රඥාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ඒ සියල්ල අභිබව සමස්ත ධර්මතාවයන් සිසාරා පවතින. අන්න ඒ විදිහට මේ සම්පූර්ණම ප්‍රඥාවේ විවිධත්වය ප්‍රඥාවේ ප්‍රතුලත්වය ප්‍රඥාවේ විශේෂතාවයක් නිර්මාණය වෙන්නේ මේ කියන විශේෂ ලක්ෂණ අවබෝධ කියන මේ කාරණය තමයි ඒකට ප්‍රධාන වෙන්නේ. ඒ වගේම හේතුඵල ඥානය එතෙන්දී ප්‍රධාන වෙනවා. ඒ ඒ ධර්මතාවයේ තුල හේතු ප්‍රත්‍යදන විදිහට ඒ හේතුඵල ඥානයේ සුවිශේෂ අවස්ථාව තමයි සුවිසි ප්‍රත්‍ය හැටියට දක්වන්නේ. ඒ 24 ආකාරයකින් කොහොමද මේ නාම රූප එකිනෙකට ප්‍රත්‍ය වෙන්නේ එතකොට මේ ප්‍රත්‍යභාවය ਸਰව සම්පූර්ණයෙන් විශ්ේ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට. ඒ නිසා තමයි උන්වහන්සේ රුවන්ගේ වැඩ සිටීමෙන් මේ සමන්ත ප ဋ ාණය සම්මර්ෂණය කරනකොට ඒ කියන්නේ හාත්පස සමස්ත ධර්මතාවයන් සිසාරා ක්‍රියාත්මක වෙන මේ ධර්ම න්‍යාය කම කුමක්ද න්‍යාය හේතුඵලම තමයි හේතුඵල නැමැති පටිච්චසමුපාද න්‍යාය. මේ පටිච්චසමුපාද න්‍යාය නිකම්ම අවිද්‍යාවෙන් සංස්කාර උපදිනවා කියන ඒක හේතුකව නෙමෙයි අවිද්‍යාව මොන මොන ස්වરૂපයෙන්ද හේතු වෙන්නේ සංස්කාර උපදවන්න. ඊළඟට අවශේෂ එතන සංස්කාර කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාරනේ. එතකොට ඒ ඒවාට උපකාර වෙන ක්‍රමය එක ක්‍රමයක්. අවශේෂ සංස්කාර උපදවන්නටත් අවිද්‍යාව හේතු වෙනවා. ඊළඟට තෘෂ්ණාව ප්‍රතිසන්දි විඥානය උපදවන්නට තණ්හාපච්ච එහෙම නැත්නම් සංඛාරපච්ච විඥාන ඒ කුසල කුසල කර්මයන් ප්‍රතිසන්දි විඥානය උපදවන්නට හේතු ඒ ප්‍රතිසන්දි විඥානය උපදවන්නට මේ කුසල කුසල කර්මයන් උපකාර වෙන්නේ එක් ස්වરૂපේ. ඒ වගේම කුසල කුසල කර්මයන්ගෙන් ප්‍රතිසන්දි විඥානය විතරක් නෙමෙයි තව බොහෝ දේවල් උපද්දවනවා. ඒ අනිත් අනිත් ධර්ම වලට මේක ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට ඒක සම්මා සම්බුදු කෙනෙකුගේ ਸਰවඥතා ඥාණයට පමණක් ආවේනික වෙන සුවිශේෂ ඥාන පැතිරීමක්. එහෙම නැත්නම් ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ භූරිපඤ්ඤ උන්වහන්සේ මහා සියල්ල සිසාරා පැතුරුණු ප්‍රඥාවක් ඇති. එබඳු භූරි ප්‍රඥාවක් අන් කෙනෙකුට ඇති වෙන්නේ අන් අයගේ ප්‍රඥාව භූරි ප්‍රඥා කියලා හඳුන්වන්නේ නැතුව එහෙම නැත්නම් යම් තැන්වල ප්‍රභේද දක්වනකොට හඳුන්වන්නට පුළුවන්. හැබැයි ඒ ඒතනත්තාගේ ප්‍රඥාව විහිදෙන ප්‍රමාණය සීමා සහිතයි. තථාගතයන් වහන්සේගේ ඒ භූරි ප්‍රඥාව පැතිරෙන ප්‍රමාණය යම්තාක්ද ඤේය ධර්ම ඒතාක් පැතිරී පවතන. ඤේය ධර්ම කියලා කියන්නේ අවබෝධ කරගත යුතු ධර්ම. තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව ඒතාක් සිසාරා විසිරී පැතිරී පවතිනවා. එතකොට දැන් මේ කරුණු පහ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන කාරණා පහ ඤෙය්‍ය මණ්ඩලයේ හැටියට හඳුන්වන්නේ. එයිද ඤෙය්‍ය කියලා කියන්නේ අවබෝධ කරගත යුතු දේ. ඒ අවබෝධ කරගත යුතු දේ තථාගතයන් වහන්සේ අවබෝධ කරන ක්‍රම ආකාර තමයි මේ පහක් හැටියට දක්වන්නේ. ඉතින් එතන විශේෂ කාරණයක් තමයි මේ ලක්ෂණ ඥානය කියලා කියන්නේ. එතකොට දැන් අපි කතා කළේ සාමාන්‍ය ලක්ෂණ හෝ පොදු ලක්ෂණ හැටියට හඳුන්වනවා ත්‍රිලක්ෂණය. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. එහි කිසිදු ભેදයක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේටත්, පසේ බුදුරජාණන් වහන්සේටත්, රහතන් වහන්සේටත් ත්‍රිලක්ෂණ ඥාණය එක් විදිහට තමයි. මොකද එතන තියෙන්නේ අර ඡේදන ගුණය තමයි එතන විශේෂයෙන් ප්‍රකට වෙන්නේ. ඕභාසන ගුණයත් එතන තියෙනවා. ඒ ධර්මතාවය හඳුනා ගන්න, අවබෝධ කරගන්න. නමුත් එය යම්කිසි ඒකීය ස්වરૂපයක්. එතකොට ඒ ඒකීය ස්වરૂපය තුල උනත් යම් යම් විශේෂතා තියෙන්නට පුළුවන් ඒ අනිත්‍ය ලක්ෂණය එක එක තැන ක්‍රියාත්මක වෙන රටාව. එතකොට රහතන් වහන්සේ අනිත්‍ය ලක්ෂණය අවබෝධ කරන්නේ සංස්කාර ධර්මයන් ඉපද වහා නිරුද්ධ වෙනවා. ඒ ස්වභාවය අවබෝධ කරගත්තාම මේකේ තවදුරටත් සාරවත්ව දකින්නට දෙයක් නැහැ. ඒ නිසා ඒක කෙලස් ප්‍රහාණය කිරීම සඳහා ඒ අවබෝධය. එතකොට තථාගතයන් වහන්සේ ඒ අනිත්‍ය නිසා මේ විශ්වය තුල ගොඩනැගෙන විවිධ ස්වરૂපයන් ඒ සියල්ලක් මොකද මේ හැම ධර්මයකම විශේෂතා පවතින අනිත්‍ය ලක්ෂණයත් එක්ක උදාහරණයක් ඇටියට ගත්තොත් දරුවෙක් ඉපදිලා කායික වශයෙන් මානසික වශයෙන් ලොකු මහත් වෙන්න වැඩෙන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය නිසා අනිත්‍ය නොවනනම් ඒ දරුවා උපන්න විදිහටම පවතින්නට එතකොට අනිත්‍ය ධර්මයේ ප්‍රත්‍ය කොටගෙන අවශේෂ සාධක හේතු කොටගෙන කොහොමද මේ සංස්කාර ධර්මයන් නැවත නැවත වර්ධනය වෙන්නේ ඒ වර්ධනය වීම සඳහා අර අනිත්‍ය ලක්ෂණය බලපෑම. ඒතකොට අන්න ඒ විදිහට තථාගතයන් වහන්සේට අනිත්‍ය ලක්ෂණය ඒ ඒ තැන්වල යෙදීම නිසා අනිත්‍යවට ප්‍රත්‍ය වෙන ආකාරය උන්වහන්සේ වෙනස් විදිහට දකින්නට පුළුවන්. උදාහරණයක් හැටියට දැන් සූවිසි ප්‍රත්‍යවල එක ප්‍රත්‍යක්නේ අස්ති ප්‍රත්‍ය සහ නස්ති ප්‍රත්‍ය. ඒතකොට නස්ති ප්‍රත්‍ය කියලා කියන්නේ නැති බවින් ප්‍රත්‍ය වෙනවා. එතකොට නැති බවින් ප්‍රත්‍ය වෙන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය නිසා. කලින් හටගත්තු සිත නිරුද්ධ වුණොත් විතරයි ඊළඟ සිත හටගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟ සිත හටගන්න විදිහක් නැහැ කලින් සිත නිරුද්ධ වුණේ නැතිනම්. එතකොට කලින් සිතේ නිරුද්ධ වීම අත්‍යවශ්‍යයි ඊළඟ සිත හටගන්න. එතකොට කලින් සිත නිරුද්ධ වීම නැමැති නස්තිත්වය එහෙම නැත්නම් කලින් සිතේ නැති බව හේතු කොටගෙන තමයි අභිනව සිතකට එතන අවස්ථාවක් සැලසෙන්නේ උපදින. මොකද සිත් කියන ඒවා අනුපිළිවෙලින් ඇති වෙනවා මිසක් රූප ධර්ම වගේ පොකුරු පොකුරු ඇති වෙන්නේ එක සිතක් තියේදී තව සිත් 10ක් 12ක් ඇති වෙන්නේ. ඒ සිත ඇති වෙලා නිරුද්ධ වුණොත් විතරයි ඊළඟ සිත ජනිත වෙන්නේ. එහෙමනම් ඒ නස්තිත්වයෙන් නැති බවෙන් ප්‍රත්‍ය වෙන්නට පුළුවන් වෙන්නේ මොකක් නිසාද අනිත්‍ය ධර්මයේ ක්‍රියාත්මක වෙන නිසා. අන්න ඒ වගේ අනිත්‍ය ධර්මය එක් එක් තැන ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳ ශ්‍රාවකයන්ට වඩා තථාගතයන් වහන්සේගේ ඥානය ප්‍රතුලයි. ඒක වෙනම කාරණයක්. එතන තියෙන්නේ අර ප්‍රත්‍යභාවය ගැන. නමුත් අනිත්‍ය කියන ලක්ෂණය ගත්තාම එය ඇතිව නැති වෙන ධර්මතාවය. ඒක රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේලා ඒ සියලු දෙනා වහන්සේ ඒ ලක්ෂණ එක් ආකාරයකින් අවබෝධ කරන්නේ දකින්නේ. ඒ නිසා තමයි උන්වහන්සේලාට ක්ලේශ ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ත්‍රිලක්ෂණ ඥානය පොදු ධර්මතාවයක් හැටියට එහෙම නැත්නම් සියලු සංස්කාර ධර්මයන්ට පොදු ලක්ෂණයක් හැටියට අරහත් මාර්ගඥාණයට පොදු ඥානයක් හැටියටත් එය ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ලක්ෂණ පිළිබඳ අනන්‍ය ලක්ෂණ පිළිබඳ කතා කරනකොට ඒක එක් එක් ආර්යයන් වහන්සේලාගේ ඥාන ප්‍රභේදයන් උස්පහත් වෙන්නට පැතිරෙන්නට වෙනස් වෙන්නට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මේ කියන ලක්ෂණ ඥානය සහ අර හේතුප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳ අවබෝධ කිරීමයි. ඒ නිසා සාමාන්‍ය ශ්‍රාවකයෙකුගේ ක්ෂේත්‍රය අනුව තමයි මේ ලක්ෂණ ඥානය කොච්චර දුරට දියුණු කරනවද නැද්ද කියන එක තීරණය ඉතින් අපට අවම වශයෙන් කෙලස් ප්‍රහාණය කරන්නට නම් මේ බෝධිපාක්ෂික ධර්ම ටික හරියට දැනගන්න. ඒතර බෝධිපාක්ෂික ධර්ම 37ක් කතා කළාට ඒක ධර්ම වශයෙන් තියෙන්නේ 14යි. ඒ 14 මූලික ලක්ෂණ දැනගන්නට ඕන අර 37 ආකාරයක ප්‍රභේද වශයෙන් ඒක එක් එක් තැන එක් එක් ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙන ස්වභාවය හඳුනා ගන්නට. ඉතින් ඒවා මුලින් අහන්නට ඕන ඊට පස්සේ හිතන්නට ඕන ඊට පස්සේ සති සම්පජඤ්ඤයෙන් ප්‍රගුණ කරලා ප්‍රත්‍යක්ෂ කරන්නට ඕන ඒ ප්‍රමාණයත් එක්ක තමයි ඒතනත්තාගේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීම තීරණය වෙන්නේ. ඒ නිසා කුසල ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ ඒ වගේම තමයි අකුසල ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ. අකුසල ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තේ නැතිනම් ඒ තනත්තාට පුළුවන්කමක් නැහැ මතු කරගන්න මේ ඒ අකුසලයේ මතුවෙන තැනදී ඒක ප්‍රහාණය කරන්නට. ඇයි අකුසලය හඳුනාගත්තොත් විතරයි අකුසලය ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. අපි මීට ඉහතදී දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා වංචක ධර්ම පිළිබඳව. ඒතර වංචක ධර්මවලදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ මොකක්ද? අර අකුසලයේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නට නොහැකි වෙනකොට ඒක කුසලයක් වගේ අපේ මනසින් බාර ගන්නවා පිළිගන්න. එතකොට අකුසලයේ තියෙනවා ස්වභාවයෙන්ම මනසට වංචා කරන ගතිය. ඒ මොකද අකුසලයේ හැම විටම අවිද්‍යාව හා සම්බන්ධයි. අවිද්‍යා මූලයෙන් තමයි ජනිත වෙන්නේ. අවිද්‍යා මූලයෙන් ජනිත වෙනකොට අඳුරු කරන ගතිය. ප්‍රකට නොවන ගතිය. අප්‍රකට කරන ගතිය එහි ස්වභාවයෙන්ම තියෙනවා. අනිත් කාරණේ තමයි අපි ඒවාෙහි ගති ලක්ෂණ මනවින් පැහැදිලි කරගෙන ප්‍රඥාවෙන් වෙන්කොට හඳුනාගෙන නැතිනම් ඒවා ප්‍රබල විදිහට උත්සන්න වුණොත් විතරයි අපිට පැහැදිලිව දැනෙන්නේ අනිත් හැම අවස්ථාවකම සියුම් විදිහට මතුවෙනකොට අපි ඒ වැදී රැවටෙන්නට පුළුවන්. ඉතින් ඒ රැවටෙන ආකාර පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා. සද්ධාව වගේ අපි රැවටෙනවා රාගයට ඊළඟට නයිස්කාම්මේ වගේ අපි රැවටෙනවා ද්වේෂයට මේ විදිහට විවිධ ස්වરૂපයෙන් ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ධර්මවලට අපේ මනස රැවටෙනවා ඒවා කුසල ධර්ම හැටියට. එහෙම වෙන්නේ මොකක් නිසාද? මේ ලක්ෂණ ඥානයේ තියෙන ඌනතාවය නිසා. ඒ නිසා අකුසල ධර්ම අකුසල ධර්ම කියලා කිව්වහම අකුසල් සිත් අකුසල් සිත් ප්‍රභේදගත වෙන්නේ කුමක් මතද? අකුසල චෛතසික මත. ප්‍රධාන වශයෙන් අකුසල චෛතසික 14ක් තියෙනවා. සෑම අනිවාර්යෙන්ම අකුසලේ පමණක් යෙදෙන චෛතසික. ඊට අමතරව ප්‍රකීර්ණක චෛතසික 6 ගත්තන් පස්සේ ඒ ප්‍රකීර්ණක චෛතසික 6 අකුසලයත් එක්ක යෙදෙනකොට අකුසල හැටියට ක්‍රියාත්මක කරනවා කුසලයත් එක්ක යෙදෙනකොට කුසල හැටියට ක්‍රියාත්මක කරනවා ඒ නිසා තමයි අපි වීරය ගැන හැම කිව්වේ වීරය කුසලයත් එක්ක යෙදෙනකොට කුසල ස්වરૂපයෙන් ක්‍රියාත්මක කරන අකුසලයත් එක්ක යෙදෙනවා අකුසල ස්වરૂපයෙන් ක්‍රියාත්මක එතකොට විතක්ක ਵਿਚාර අධිමොක්ක විරිය පීති ඡන්ද මේ චෛසික 6 තමයි ප්‍රකීර්ණක හැටියට ක්‍රියාත්මක. එතකොට විතක්ක, ਵਿਚාර. විතක්ක ਵਿਚාර දෙක ධානාසිත සමග යෙදෙනකොට ධානාංග හැටියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සාමාන්‍ය සිතක් එක්ක ක්‍රියාත්මක වෙනකොට වචනේ උත්පාදනය කරන වාක් සංස්කාරයේ හැටියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට වාක් සංස්කාරයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැති තැනකදී එය සම්පූර්ණයෙන්ම අපේ මනස මෙහෙවන්න, චින්තනය මෙහෙවන්න, අරමුණෙන් අරමුණට අවධානය යොමු කරන්නට වහා අරමුණු කරා මෙහෙවන ගුණෙන් යුක්තව චින්තාමය ඥානෙ දියුණු කරන්නට අනිත් පැත්තෙන් හේතු වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් අකුසලයක් එක්කලා යෙදෙනකොට එයම හේතු වෙනවා අපරාධ සැලසුම් කරන්නට ඒ වගේම අයහපත් අනර්ථය පිළිබඳව සිතන්න, කල්පනා කරන්න, සැලසුම් කරන්න අපි පෙර දිනේ ප්‍රඥාව ගැන කතා කරද්දී සිහිපත් කළා ප්‍රඥාවේ ස්වરૂපේ දැන් සමහරු වරදවා ගන්නවා ප්‍රඥාව හැටියට ප්‍රඥාවේ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙනවා ලෝභය දෘෂ්ටිය මෝහය සහ විතක්ක ਵਿਚාර. එතකොට ලෝභ දිට්ටි මෝහ ලෝභය ක්‍රියාත්මක වෙනවා දිට්ටි කියලා කියන්නේ සක්කාය දිට්ටිය මෝහය කියලා කියන්නේ අවිද්‍යාව. මේ චෛතසික ධර්ම තුනත් එක්කලා විතක්ක ਵਿਚාර යෙදිච්ච ගමන් විතක්ක ਵਿਚාරයෙන් කරන්නේ විතක්කයෙන් කරන්නේ අරමුණට නැවත නැවත යොමු වෙන ගතිය ਵਿਚාරයෙන් කරන්නේ අරමුණෙහි හැසිරෙන ගතිය. එතකොට මේ ධර්ම දෙක යෙදිච්ච ගමන් ලෝභය, මෝහය සහ දිට්ඨිය ප්‍රඥාවේ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපට ඒක දැනෙන්නේ මේ ප්‍රඥාව වගේ. ඒ කියන්නේ අපරාධ කරන්න සැලසුම් කරනවා, අනිත් කෙනා ඝාතනය කරන්න සැලසුම් කරනවා, සූක්ෂම විදිහට හොරකම් කරන්න සැලසුම් කරනවා, අනිත් අයට හසු නොවෙන්නට එතකොට නීතිය දැනගෙන ඒ නීතියට හසු නොවන ආකාරය ඒ අපරාධය කරන්න ලෝකයට නොපෙනී නොදැනී ඒක කරන්න ඒක සාර්ථක වෙන විදිහට කරන්න අතරමඟ අඩාල නොවන හැටියට කරන්න. එතකොට ලොකු සැලැස්මක් කරන්න ඕනේ. එතකොට මේ සැලැස්ම කරන්ඩ හොඳ ප්‍රඥාවක් තියෙනවා වගේ තමයි අපිට බැලුව බැලමට පේන්නේ. ඒතර අකුසලය සම්බන්ධව ප්‍රඥාවේ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙන්නේ තනිකරම ලෝභයයි, ditthiyයි, මෝහයයි. ඒතර මෝහය අවිද්‍යාව. එහෙම නැත්නම් එයින් අඳුරු කරනවා. අඳුරු කළා වුණාට අන්ධකාරය තුල ඒතනත්තාට අනර්ථය සඳහා ක්‍රියාත්මක වෙන්නට ජවය සම්පාදනය කරන්නේ විතක්ක ਵਿਚාර චෛසික දෙකෙන්. එතකොට මේ විදිහට විතක්ක ਵਿਚාර චෛතසික දෙක ධානාංග වෙනවා. විතක්ක ਵਿਚාර චෛතසික දෙක චින්තාමේ ඥානය අවදි කරන්නට හේතු වෙනවා. ඊළඟට විතක්ක ਵਿਚාර චෛතසික දෙක අපිට වාග් ශක්තිය උපදවලා වචනය උපදවලා අදහස් sannivedanaya කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා ලොවට දහම් දෙසන්නේ විතක්ක ਵਿਚාර චෛතසික දෙකේ සහය ඇතුවයි. එතකොට ලෝකයට මෙතරම් ගැඹුරු සද්ධර්මයක් දේශනා කරන්න ඒ විතක්ක ਵਿਚාර චෛසික දෙක තථාගතයන් වහන්සේගේ චිත්තසංතානයේ ක්‍රියාත්මක වුණු. එතරම් මහ යහපතක් කරන මේ චෛසික ධර්ම දෙක. ඊළඟට ලෝකෝත්තර මාර්ග සිත්වලදී ඒවට සහාය පිණිස ක්‍රියාත්මක වෙනවා. ඒ ඒ අරමුණු වලට මනස යොමු වෙන්නට. එතකොට ඊතරම් සහාය වෙන මේ චෛතසික දෙක අකුසලයේදී අකුසලයට සහාය වෙනවා අපරාධයේදී අපරාධයට සහාය වෙනවා ඥාන ස්වરૂපයෙන් වංචනික විදිහට අපේ මනස රවටන්නට හේතු වෙනවා එහි ක්‍රියාකාරීත්වය. එතකොට දැන් මේවා ගති ලක්ෂණ හඳුනාගත්තේ නැතිනම් මේ කුසල්ද අකුසල්ද කියලා වෙන් කරගන්නට බැරි වෙනවා. ඊළඟට විතක්ක ਵਿਚාර අදිමොක්ක අදිමොක්ක කියලා කියන්නේ පහදින ගතිය. එතන සද්ධාවෙන් පැහැදීම වෙනයි අදිමොක්කෙන් ඇති කරන ප්‍රසාදනීය ගතිය වෙනයි. තර සද්ධාවෙන් පහදින්නේ තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානය පිළිබඳව ධර්මයේ ස්වාක්කාත බව පිළිබඳව සංඝයාගේ සුපටිපන්න බව පිළිබඳව මේ කරුණු පිළිබඳව තමයි මූලික වශයෙන් සද්ධාවෙන් පහදින්නේ මේ අදිමොක්කේදී ඒ ඒ කාරණේ පිළිබඳව ඇති වෙන ප්‍රසාදනීය ගුණය. එතකොට ප්‍රසාදනීය ගුණ රාගයේ හිත් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තෘෂ්ණාවෙහි ක්‍රියාත්මක වෙනවා. තෘෂ්ණාව රාගය සියුම් වෙනස්කම් තියෙන්න පුළුවන්. තෘෂ්ණා මූලයෙන් තමයි රාගයත් ඇති එතකොට කාමච්ඡන්දය আদি මේ හැම තැනකම මේ ප්‍රසාදනීය ගුණය ක්‍රියාත්මක වෙනවා. එතකොට අනිත් පැත්තෙන් ඒ ප්‍රසාදනීය ගුණය කුසල ධර්මයත් එක්කලා යදෙනකොට කුසලයට පහදිනවා යහපතට පහදිනවා ගුණයට පහදිනවා අනිත් පැත්තෙන් අර විදිහට ක්‍රියාත්මක වෙනවා අකුසලයත් එක්කලා. ලෝභයේදී, රාගයේදී, එය සහාය පිණිස ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක අකුසල ධර්මයක් හැටියට ක්‍රියාත්මක කරනවා. ඊළඟට විරිය, වීර්ය චෛසිකය. වීර්ය චෛසිකය කුසල ඒක ගැන අපි බොහෝ කොට කතා කරලා තිනවා. විශේෂයෙන් බෝධිපාක්ෂික ධර්මවලදී අපි දීර්ඝ වශයෙන් කතා කළා කොහොමද වීර්ය කුසලයේදී සහ කුසලයේදී දෙපැත්තට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට පීති පීති කියලා කියන්නේ සතුට. හිතේ සතුට රාග නිස්ත්‍රිතව ඇති වෙන්නට පුළුවන්, මෝහ නිස්ත්‍රිතව ඇති වෙන්නට පුළුවන්, ඒ වගේම ඥාන සංප්‍රයුක්තව ඇති වෙන්නට පුළුවන්. අලෝභයෙන් යුක්තව ඇති වෙන්නට පුළුවන්, අද්වේෂයෙන් යුක්තව ඇති වෙන්න පුළුවන්, අමෝහයෙන් යුක්තව ඇති වෙන්නට පුළුවන්. එතකොට අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් යුක්ත සිතක ප්‍රීති චෛතසිකයේ යෙදෙනවනම් ඒක කුසල ප්‍රීතියක්. ඊළඟට ඒ ඒ කුසල ප්‍රීතිය තවදුරටත් වර්ධනය කරනකොට ඒක නිවන මුල් කොටගෙන ක්‍රියාත්මක වෙනකොට ඒක බොජ්ජංග ධර්මයක් හැටියට ප්‍රීති සම්බොජ්ජංගය. එතකොට නිවනට අත්‍යවශ්‍ය ගුණාංගයක් හැටියට ක්‍රියාත්මක වෙන මේ ප්‍රීතිය අනිත් පැත්තෙන් ප්‍රබල විදිහට තෘෂ්ණාවත් එක්කලා යෙදුනහම කාම මිත්‍යාචාරයට ඊළඟට නොඑක ආකාරයෙන් වැරදි විදිහට ඉන්ද්‍රිය පිනවමින් ඇති කරගන්නා ප්‍රීතිය ලබන්නට ඒ තනත්තා වරදට පොළඹවන්නට සහ ඒ වරද තුල අලවා තබන්නට මේ ප්‍රීතිය නැමැති චෛතසිකෙන් උපකාර කරන අනිත් පැත්තේ ඊළඟට ඡන්ද ඡන්දය කියලා කියන්නේ කැමැත්ත කැමැත්ත කුසල ඡන්දයේ හැටියට යෙදෙනකොට ඒක ඉද්ධිපාද ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා අනිත් පැත්තෙන් අකුසල ධර්මයත් එක්කලා එකතු වෙනකොට ඒ අයහපත කරන්න, අපරාධය කරන්න, වරද කරන්න, කාමයන් භුක්ති විඳින්නට ඒ පිළිබඳව ඡන්දයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට අපි වෙනම හඳුනා ගන්නට ඕන කුසල චෛතසිකවල තියෙන ගති ලක්ෂණ වෙනම හඳුනා ගන්නට ඕන අකුසල චෛතසිකවල තියෙන ගති ලක්ෂණ ඊළඟට කුසල අකුසල දෙපැත්තටම ක්‍රියාත්මක වෙන්න පුළුවන් ධර්මවල තියෙන මූලික ලක්ෂණ. ඒ මූලික ලක්ෂණ හරියට තේරුම් ගත්තාම තමයි ඒක කුසලයත් එක්කලා යෙදෙනකොට කුසල මූලිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අකුසලයත් එක්ක යෙදෙනකොට අකුසල මූලිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ දෙපැත්තට යෙදෙනකොට මේවාෙහි දෙආකාර ක්‍රියාකාරීත්වය අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ අනන්‍ය ලක්ෂණ හඳුනාගන්න. මෙන්න මේ විදිහට ඒ ඒ සිත් ප්‍රභේදගත වෙන්නේ එහි යෙදෙන චෛතසික ධර්ම. එතකොට සබ්බචිත්ත සාධාරණ චෛතසික කොයිකටත් පොදුයි. කුසල චෛතසික කුසලයට පොදුයි, අකුසල චෛතසික අකුසලයට පොදුයි. ප්‍රකීර්ණක චෛතසික කුසල අකුසල දෙපැත්තටම පොදුයි. ඊළඟට සමහර චෛතසික තියෙනවා ඒ කුසලයේ උනත් ඇතැම් කුසල් වල පමණයි යෙදෙන්නේ. සමහර අකුසල චෛතසික තියෙනවා අකුසලයේ උනත් ඇතැම් අකුසල් වල පමණයි යෙදෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රභේදත් එක්කලා තමයි එකම සිත එකම සිත 89 ආකාරයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විග්‍රහ කරන්නේ ප්‍රභේදගත කරලා පෙන්වන්නේ කුමක් නිසාද මේ චෛතසික සංයෝගය චෛතසික ධර්ම සමග එකතු වෙනකොට ඇතිවෙන විශේෂතා නිසා එතකොට ඒ විශේෂත්වයන් හඳුනා ගන්න නම් චෛතසික ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගත්තේ නැත්නම් හැම විටම සිත්වල ස්වභාවය අපිට දැන් චිත්ත අපිට චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන සතිපට්ඨානයන් මනවින් ප්‍රගුණ කරන්න නම් අපිට මේ වැටහීම තියෙන්නට ඕන. ඊළඟට රූප ධර්මයන්හි පවතින අනන්‍ය ලක්ෂණ. පඨවි ධාතුවේ ස්වභාවය මොකක්ද? ආපෝ ධාතුවේ ස්වභාවය, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව. ඊළඟට වර්ණ, ගන්ධ, රස, ඕජා මේ විදිහට ප්‍රධාන රූප හතරයි පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ඒ රූප නිසා හටගන්න අවශේෂ රූප තවත් තියෙනවා 24ක්. එතකොට රූප ඔක්කොම 28ක්. ඇයි මේ 28ක් වෙලා තියෙන්නේ? අනන්‍ය ලක්ෂණ නිසා. රූප කියලා ගත්තාම පොදු ගුණයක් ඒවැ තියෙනවා. රුප්පණ ගුණය. කොමක්ද රුප්පණය කියලා කියන්නේ? සීතලෙන් උණුසුමින් විකාරයට පැමිණෙන ගතිය, බිඳෙන ගතිය, අහෝසි වෙන ගතිය එහි පවතින. එතකොට රූප උපදින්නේ මොනවෙන්ද? රූප උපදින හේතු හතරක් තියෙනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර. කර්ම කියලා කියන්නේ කුසල අකුසල කර්ම, චිත්ත කියලා කියන්නේ සිත, ආහාර කියලා කියන්නේ ආහාරයේ රස ඕජාව ඊළඟට ප්‍රධාන සාධකයක් තමයි ඍතු. ඍතු කියලා කියන්නේ උණුසුම. උණුසුමේ අඩු වැඩි බව තමයි සීතෝෂ්ණ කියලා හඳුන්වන්නේ. ඒතර උණුසුම එක පැත්තකින් රූප උපදවන ප්‍රධාන සාධකයක් වෙනවා. අනිත් පැත්තෙන් සමස්ත රූප ධර්මම විකෘති කරන ප්‍රධාන සාධකය වෙන්නේ සීතෝෂ්ණ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කුමක් නිසාද රූප කියලා කියන්නේ? රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රුප්පණය වෙන නිසා. ඒ කියන්නේ විපරීත වෙන නිසා. වහ බිඳී යන නිසා රූප කියලා කියනවා. එතකොට කේන රුප්පති කුමකින්ද රුප්පණය වෙන්නේ? සීතේන පිරුප්පති, උන්නේන පිරුප්පති, jigacchāya piruppati, pipāsāya piruppati, දාංශ මකස වාතාතප සිරින් සප සම්පස්සේන පිරුප්පති සීතලෙන් විකෘති වෙනවා උණුසුමෙන් විකෘති වෙනවා ඊළඟට බඩගින්නෙන් පිපාසයෙන් විකෘති වෙනවා මැසි මදුරු සර්පාදීන්ගේ දෂ්ට කිරීමෙන් විකෘති මේ හැම තැනකම වෙනස් වෙන්නේ මොනවද සීතෝෂ්ණ ගුණ දෙක එතකොට සීතෝෂ්ණ කියලා දෙකක් නැහැ ಗುಣ වශයෙන් දෙකක් තියෙනවා. හැබැයි ඇත්තටම එකම ධර්මයේ අඩු වැඩි වීම මත තමයි මේ ಗುಣ දෙක නිර්මාණය වෙන්නේ. උණුසුමේ අඩු වැඩි වීම මත. එතකොට උණුසුම කියන්නේ රූප උපද්දවන හේතුවක්. අනිත් පැත්තෙන් සම්පූර්ණ රුප්පණය කරන රූප විකෘති කරන විකාරයට පමුණුවන ප්‍රධාන ධර්මය. අපි පසුගිය දේශනයේ ප්‍රඥාව පිළිබඳව පසුගිය දේශනාවේදී අපි විශේෂයෙන් කතා බහ කළා ඒ රුප්පණ ගුණය නිසා දැන් කඩදාසියක් ගත්තාම ඒ කඩදාසිය කඩදාසියේ රූප කොටාස එකම විදිහට ක්‍රියාත්මක වෙන්නේ උණුසුමේ සමතුලිත බව මත. කඩදාසිය කෙලවරකින් ගිනි තිබ්බ ගමන් එහි තේජෝ ශක්තිය සීග්‍රයෙන් වර්ධනය වර්ධනය වුණාම දැන් කඩදාසියෙන් මෙතෙක් ඇතිවෙච්ච රූප කොටස වල પરම්පරාව මේ රූපේ ඇති වෙනව නැති වෙනකොට ඊළඟ රූපයත් ඒ වගේම ඊළඟ රූපයත් ඒ වගේම ඊළඟ රූපයත් ඒ වගේම එහෙම එහෙම තමයි ජනිත දැන් ගින්දර එකතු කරපු ගමන් තේජෝ ශක්තිය වැඩි වෙච්ච ගමන් දැන් මේ කඩදාසියට අර මුලින් ඇති කරපු විදිහේ රූප ඇති කරන්න විදිහක් නැහැ. ඊට වඩා වෙනස් රූප තමයි ඇති කරන්නේ. එතකොට අපිට ඒවා අලු හැටියට පෙනෙන්නට ගන්නවා. එතකොට කඩදාසියේ තිබුණු රූප කොටස් අලු බවට පරිවර්තනය වුණා නෙමේ සමබර හේතු සාධක නිසා සමබරව රූප කොටස් ජනිත වුණා විෂම හේතු සාධක නිසා විෂම රූප කොටස් නිර්මාණය. එතකොට මේ විදිහට රූපේ විකෘති කරන්නට බලපාන ප්‍රධානම සාධකයක් තමයි සීත උෂ්ණ කියන්නේ එහෙම නැත්නම් උණුසුමේ අඩු වැඩි බව. එතකොට මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මූල ධාතුන්ගේ ස්වરૂපය අපි හඳුනා ගන්නට ඕන පඨවි කියන්නේ මොකක්ද? එහි ප්‍රධාන ලක්ෂණය මොකක්ද? එහි තියෙන්නේ යමක් හද කරන ගුණය. එහෙම නැත්නම් ඇත්තටම මේක පෘථුවි ගුණය කියලා කිව්වෙන් පස්සේ දැන් අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ විස්තර කරනවා මේ රූප කොටාස කියලා ගත්තහම මේවා ද්‍රව්‍යාත්මකව අපට ස්පර්ශ කරන්න පුළුවන් වුණාට සැබවින්ම සියුම් විදිහට බෙදලා අරගෙන පටවි රූපය කියලා ගත්තහම එහි තියෙන එක්තරා ක්‍රියාකාරී ලක්ෂණයක් ඒවා තියෙන ශක්ති සමූහයක් ඒ ශක්තිය තමයි අපට ඒකරාශී වීම තුල යම් යම් ද්‍රව්‍යාත්මකව ප්‍රකට වෙන්නේ. එතකොට පඨවි ගුණය තුල තියෙන්නේ ඒ තද කරන ගතිය. ආපෝ ගුණය තුල තියෙන්නේ అలවන බන්ධනය කරන ගතිය. එතකොට ආපෝ ගුණය හේතු වෙනවා පඨවි ගුණය ඇති කරන්න. ඊළඟට තේජෝ ගුණයේ තියෙන දවන පුලුස්සන ගතිය. වායෝ ගුණයේ තියෙන්නේ පුම්බන තල්ලු කරන ගතිය. එතකොට මේ ගුණාංග එක් එක් තැන අවශේෂ ධර්මයන්ගෙන් වෙනස් වෙනවා. ඒ රූප නිසා. රූප නිසා අවශේෂ ධර්මයන්ගෙන් වෙනස් වෙනස් ආකාරයට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි දකිනවා දැන් මැටි ටිකක් අරගෙන රත් කළාම ඒක හයි වෙනවා. එතකොට ඉටිපන්දම කියලා කියන්නේ පටවි ගුණේ බහුල දෙයක්. හැබැයි ඒක රත් කරපු ගමන් දිය වෙනවා. ඒතර ඇයි එහි තියෙන සංයෝගයන්ගේ වෙනස්කම් මත. ඉතින් ඒවා අද කාලේ යම් ප්‍රමාණයකට බටහිර භෞතික විද්‍යාව තුළින් හඳුනාගෙන තියෙනවා. ඒ ඒ මූල ධර්ම. එහෙම නැත්නම් ඒ තුල ක්‍රියාත්මක වෙන රසායනික සංයුතිය මොකක්ද ඒ අනුව ඒවැ ප්‍රතික්‍රියා සිද්ධ වෙන ආකාරය. ඉතින් එතකොට මේ භෞතික විද්‍යාව යම් ප්‍රමාණයකට ඉගෙන ගන්නකොට මේ රූප කොටාශයන්හි තියෙන විවිධත්වය ගැන යම් වැටහීමක් ඇති කරගන්න පුළුවන්. හැබැයි භෞතික විද්‍යා ඥාණයෙන් යම් කෙනෙකුට සිත ගැන කුසල කුසල ධර්මයන් ගැන එහෙම අවබෝධ කරගන්න පහසු නැහැ. ඉතින් වර්තමානයේ අපිට පේනවා භෞතික විද්‍යා දැනුමක් ඇති කරගෙන ඒකෙන් උපාධියක් ලබාගෙන මට විද්‍යා උපාධිය තියෙනවා මම විද්‍යා විශාරදයි කියලා ඒකෙන් කුසල කුසල නිවන් මඟ විස්තර කරන්න ගියාම පටලවා ගන්න ස්වરૂපය කොච්චරද ඒ නිසා විද්‍යා විශාරද නම් ඒතනත්තාට පුළුවන් මේ භෞතික වස්තු පිළිබඳව භෞතික විද්‍යාවේ කියවෙන විග්‍රහයන් කරන්න පුළුවන්. හැබැයි ඒ විද්‍යාවෙන් මේ මානසික විද්‍යාව එහෙම නැත්නම් මේ බුදුදහමේ කියවෙන ප්‍රඥාවෙන් අවබෝධ කරන කොටස 100% ග්‍රහණය කරන්න බෑ අර කරන්න උපකරණ වලින් හඳුනා ගන්නා ස්වභාවය. ඉන්ද්‍රයන්ට ගෝචර නොවන කොටස ඒගොල්ලෝ උපකරණ පාවිච්චි කරලා හඳුනා ගන්න. හැබැයි ප්‍රඥාවෙන් ඒ සියල්ල ඉක්මවා කියන ස්වરૂපයකින් හඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් මේ උපකරණ වලින් හඳුනා ගන්නා ස්වභාවයෙන් ඒ අය මුලින් පැහැදිලි කළා මේ සියල්ලක් බෙදලා බෙදලා කුඩා අංශු වලට බෙදුවෙන් පස්සේ අවසානයේට ලැබෙන අංශුව තමයි පරමාණුව. පරම අණුව කිව්වේ අන්තිමටම ලැබෙන අණුව. හැබැයි දැන් ආපහු ඒගොල්ලොම කියනවා නෑ ඒක පරමාණුව කියලා කිව්වට ඒකේ තව ඇතුලේ තව කොටස් තියෙනවා. උපපරමාණුක අංශු තියෙනවා. එතකොට ඒ ඒ උපපරමාණුක අංශු වල ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වගේ ගත්තන් පස්සේ ඒවා නිරන්තරයෙන් සක්‍රියව පවතිනවා. එතකොට එතන ඒවා කොතනද පවතින්නේ කියලා නිශ්චය කරන්න බැරි මට්ටමට වේගවත්ව චලනය වෙනවා. එතකොට මෙහෙම තවත් ඒවා හොයාගෙන හොයාගෙන ගියන් පස්සේ අවසානයේ බුදුදහමේ කියවෙන මේ රූප කලාප කියන තැනට එන්නට පුළුවන් වෙනවා. ඒ රූප කලාප තව බෙදුවන් පස්සේ තමයි රූප හමු වෙන්නේ. ඒ රූපවල ස්වභාවය තමයි ශක්ති ස්වરૂපය. ඒකේ ද්‍රව්‍යාත්මක බවක් නෙමෙයි තියෙන්නේ එක්තරා ශක්ති විශේෂයක්. ඒතර මේ ශක්ති විශේෂයන්ගෙන් ඒ ඒ කෘත්‍ය කරන ගින්නෙන් දැවීමේ කෘත්‍ය. එතකොට වායුවෙන් අර හුම්බන තෙපුල් දෙන කෘත්‍ය. ආපෝ ධාතුවෙන් అలවන බන්ධනය කරන කෘත්‍ය. පඨවි ධාතුවෙන් තද කිරීමේ කෘත්‍ය. තද කිරීමේ ඝන කිරීමේ කෘත්‍ය. ඉතින් අන්න ඒ විදිහට මේ රූප කොටස. ඉතින් ඒ වගේම තමයි අවශේෂ රූප 28 ගත්තන් පස්සේ ඒව එක් එක් අවශේෂ රූප 24. ඒවට කියන උපාදාය රූප කියලා. උපාදාය රූප කියලා කියන්නේ මේ ප්‍රධාන රූප නිසා හටගන්න ස්වરૂප. දැන් ඒවා තියෙනවා ජරතා අනිච්චතා. ජරතා කියලා කියන්නේ දිරණ ගතිය. අනිච්චතා කියලා කියන්නේ මේ අහෝසි වෙන ගතිය. එතකොට අහෝසි වෙන්නේ මොනවද මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ ඒවා ඒවයිහි ක්‍රියාකාරීත්වයේ ස්වરૂප තමයි අර උපාදාය රූප හැටියට. ඊළඟට මූලිකම රූප කලාපය ගත්තන් පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඒක තමයි සුද්දාෂ්ටක රූප කලාපය හැටියට කුඩාම රූප කලාපය. එතකොට දැන් වර්ණය, ගන්ධය, රසය, ඕජාව කියන මේ தත්වයන් ගොඩනගන්නේ කුමක් මතද? මේ රූප පඨවි ආපෝ තේජෝ වායෝ ආදී සම්මිශ්‍රණය මත තමයි ඒකේ වර්ණය මොකද්ද වෙන්නේ? ගන්ධය මොකද්ද වෙන්නේ? රසය මොකද්ද වෙන්නේ? කියලා තීරණය. ඒ නිසා තමයි ඒවා උපාදාය රූප කියන්නේ. උපාදාය කියන්නේ අර මූලික රූප කොටස හතර පාදක කොටගෙන ඒවා අනුසාරයෙන් නිර්මාණය වෙන්නා ස්වરૂපය. එතකොට අන්න ඒ විදිහට ඒවැ ගති ලක්ෂණත් අපි හඳුනාගත්තාම තමයි මේවා ඉන්ද්‍රයන්ට කොහොමද ගෝචර වෙන්නේ සහ මේවා ක්‍රියාකාරී වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි නාම ධර්ම සහ රූප ධර්මවල ක්‍රියාකාරී ස්වභාවය, ඒවැ ගති ලක්ෂණ හඳුනා ගන්න ඕන මූලික ලක්ෂණ මොනවද කියලා තේරුම් ගන්නට ඕන. ඊළඟට ඒවායේ අවශේෂ ලක්ෂණ අවශේෂ ලක්ෂණ කියන්නේ ඒ ඒ තැනට අනුව ක්‍රියාත්මක වෙන ලක්ෂණ ඊළඟට ඒවා එක් එක් අනෙක් ධර්මයන්ට ප්‍රත්‍ය වෙන විදිහ ඒවා ප්‍රත්‍ය වෙන්නේ එක් එක් විදිහට අන්න ඒ විදිහට මේ ප්‍රඥාවේ විවිධ ප්‍රභේදයන් නිර්මාණය වෙන්නේ සමස්තයක් හැටියට ගත්තාම මේ අනන්‍ය ලක්ෂණ ඥානය සහ හේතුඵල ප්‍රඥාව කියන මේ කාරණා දෙක මත තමයි මේවාෙහි ප්‍රඥාවේ ප්‍රතුලත්වය විශාරදත්වය බහුලත්වය තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රඥා පාරමිතාව ගැන පැහැදිලි කරනකොට විශේෂයෙන් දක්වන්නේ ධම්මාණං සාමාන්‍ය විශේෂ ලක්ෂණාව බෝධෝ පඤ්ඤා පාරමිතා ප්‍රඥා පාරමිතාව කියලා අපිට දිනු කරන්න තියෙන්නේ මොනවද මේ ධර්මයන්ගේ මොන ධර්මයන්ද සංස්කාර ධර්ම සංස්කාර ධර්මයන්ගේ සංස්කාර ධර්ම පමණක් නෙමෙයි ධම්ම කියලා කිව්වම සංස්කාර ධර්ම නම් සංඛාර කියලා විතරක් කියනෝනේ. එතන ධම්ම කියලා කිව්වන් පස්සේ අපි පෙර දිනේ සිහිපත් කළා සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ හැබැයි සබ්බේ ධම්මා අනාත්තා. එතන ධම්ම කියලා කියන්නේ සංස්කාර සහ අසංස්කාර දෙකම එකතු කරන සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්ම අසංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් නොහට ගන්නා වූ ධර්ම. ඒ බඳු ධර්ම ප්‍රධාන වශයෙන් නිවන. ඉතින් ඇතැම් ආචාර්යවරු පැහැදිලි කරනවා ආකාශය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගන්නා වූ ධර්මයක්. ඊළඟට ප්‍රඥප්තිය කියන්නේ ප්‍රඥප්තිය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයන්ගේ සම්බන්ධයක් නෑ. හැබැයි මිනිස්සු ඒ විදිහේ සම්මුතිය ඇති කරගන්නවා. ඒකත් නිවැරදි හේතු පරමාර්ථ ධර්ම සම්බන්ධයක් ඇතුව සිද්ධ වෙන කාරණයක් නොවන නිසා ඒකත් අහේතුක ධර්මයක් හැටියට එහෙම නැත්නම් අසංස්කාර ධර්මයක් හැටියට ඇතම් තැන්වල පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ විදිහට එතකොට ඒ දෙක ප්‍රඥප්තිය සහ අවකාශය කියන එක පැත්තකින් තිබ්බත් අපිට ප්‍රඥප්තිය කියන එක වැදගත් වෙනවා ලෝකය හඳුනා ගන්නට ආකාශය කියන එක අපිට වැදගත් වෙනවා මේ ධර්මයන්ගේ එකිනෙක ඒකරාශී නොවි මේවා පවතින ආකාරය හඳුනා ගන්නට එතකොට ඒ නිසා ඊවේ ගති ලක්ෂණත් අපි විශේෂයෙන් ඉගෙන ගන්නට ඕන හඳුනා ගන්නට ඕන ප්‍රධාන වශයෙන් නිර්වාණය. එතකොට සංස්කාර ධර්ම වශයෙන් ගත්තහම නාම රූප ධර්මයන්ගේ ස්වභාවය හඳුනා ගන්නට ඕන ඊළඟට අසංස්කාර ධර්ම හැටියට ගත්තන් පස්සේ ප්‍රධාන වශයෙන් නිවනේ ස්වરૂපය හඳුනා ගන්නට ඕන. එතකොට ඊට අමතරව අර ප්‍රඥප්තිය ස්වභාවය ප්‍රඥප්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳ විශේෂ කොටසක් අපි කිව්වා සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ පස්වෙනි කාරණේ තමයි ප්‍රඥප්තිය. එතන ලෝක ප්‍රඥප්තිය ලෝකේ සත්‍ය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පරමාර්ථ සත්‍ය අනිත් එක තමයි සම්මුති සත්‍ය. ඒතර සම්මුති කියන්නේම ප්‍රඥාප්තිය. ඒ ප්‍රඥාප්තියයි කියන තැන පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප කොටාසවල හෝ එහෙම නැත්නම් චිත්තචෛසික ධර්මයන්හි ක්‍රියාකාරී ස්වરૂපය මත සත්වයින් ඇති කරගෙන තියෙන සම්මුතිය. එහෙම නැත්නම් ඒ අය විසින් ඒවා හඳුනා ගන්නට සම්මත කරගෙන තියෙනවා. එතකොට එක්ක සම්මත කරගන්නවා එහෙම නැත්නම් දීර්ඝ කාල සම්මුති හැටියට ඒවා පවතිනවා. ඒ ප්‍රඥප්තිය. එතකොට ඒ විදිහට ප්‍රඥප්තිය කියන එකෙත් අපිට ඉගෙන ගන්න ගොඩාක් පැති තියෙනවා. ඒකත් ලෝක විවහාරය පිළිබඳව අපිට පරිණත භාවයක් ඇති කරගන්නට විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් නිවන් දකින්නට යන ගමනේදී අපිට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සහ නිවනෙහි ගති ලක්ෂණ. ඒතොර නිවනෙහි ගති ලක්ෂණ හඳුනා ගන්නකොට දැන් අපි ඔය කතා කළේ නාම ධර්ම සහ රූප ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ යම් ප්‍රමාණයකට. ඊළඟට අපි පෙර දිනේ සිහිපත් කළා නිවනෙහි ගති ලක්ෂණ මොනවද කියලා අපි තේරුම් ගන්න නිවනෙහි අනන්‍ය ලක්ෂණ. ඉතින් නිවනෙහි අනන්‍ය ලක්ෂණ තේරුම් ගන්නකොට අපිට විශේෂයෙන් චතුරාර්ය සත්‍යෙහිම අනන්‍ය ලක්ෂණ තේරුම් ගැනීම වැදගත් වෙනවා. දුක්ඛයේහි අනන්‍ය ලක්ෂණ මොනවද? ඒක අපි නිතරම කතා කරනවා. ගිය සතියේට ඉස්සෙල්ලා සතියේත් අපි කතා කළා. දුක්ඛෙහි අනන්‍ය ලක්ෂණ තමයි පීලන සංකත විපරිණාම පීලන සන්තාප ඒ ලක්ෂණ හතර. ඒක අපි නිතර නිතර කතා කරනවා. ඊළඟට දුක සමුදේහි අනන්‍ය ලක්ෂණ හතරක් තියෙනවා. ආයෝහන, නිදාන, සංයෝග, පලිබෝධ කියන. ඊළඟට දුක්ඛ නිරෝධේහි විශේෂ අනන්‍ය ලක්ෂණ හතරක් තියෙනවා. නිස්සරණ, විවේක, ඊළඟට අසංකත සහ අමත හැටියට. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙහි අනන්‍ය ලක්ෂණ හතරක් තියෙනවා. නීයාන හේතු ඊළඟට දස්සන සහ ආදිපත්‍ය කියලා. ඉතින් මේ කාරණා කොහොමද අපි හඳුනාගන්නේ කියලා අපි ඊළඟ සතියේ ඒ ටික කතා කරමු. ඇත්තටම අද අපි මූලික වශයෙන් ඒ ටිකටත් ප්‍රවේශයක් ගන්නට හිතුවට කාල වේලාව ඉක්ම ගිහින් තියෙන නිසා අපි අද දවසේ දේශනාව මෙතනින් නිමවටපත් කරමු. අද දවසේ අපි මේ කතා කළේ විශේෂයෙන්ම සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ අපි කොහොමද හඳුනාගන්නේ? ඒ අනුව ඒ අනුව අපි කොහොමද සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ සහ විශේෂයෙන් නිර්වාණයේ අනන්‍ය ලක්ෂණ හඳුනාගන්නේ කියන පැත්ත කතා කළා සංස්කාර ධර්මයන්හි නාම රූප ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ අපි යම් ප්‍රමාණයකට විග්‍රහ කරගත්තා නිවන පිළිබඳ අනන්‍ය ලක්ෂණ අපි ඊළඟ සතියේදී චතුරාර්ය සත්‍ය මූලික කරගෙන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ අපි සාකච්ඡාව මෙපමණකින් නිමා කරලා මේ දේශනාව මෙපමණකින් නිමා කරලා අපේ ධර්ම සාකච්ඡාව සඳහා යොමු වෙනවා.